ධර්මානුශාසනාව ධර්මානුශාසනාව පවත්වන අද දේශකයන්න් වහන්සේ මරදන් කඩවල ලබනෝරු කන්ද ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද පිටිගල ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස රක්ඛනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනි අනාත පින්ඩිකස්ස ආරාමි තත්‍රකෝ භගවා භගවාමන්තේසි භික්ඛවෝති බදං තේති භික්ඛු භගවතු පච්චස්සෝ සුං භගවායේ තදවොච්චේ සම්මාසව සංවර පරියායං වූ භික්ඛවේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසි කරෝත භාසිස්සාමිති ඒවං භන්තේති කෝති භගවතු පච්චස්සෝ සම් භගවාගේ තත වූච්ච ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි නෝ අජානතු නෝ අපස්සතු කිංචි වික්කවේ ජානතු කිං පස්සතු ආසවානං කයෝ හෝති යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං අයෝනිසෝ භික්ඛවේ මනසිකරෝතු අනුභංනාචේව ආසවා උපජ්ජಂತಿ උප්පන්නාච ආසවා පවද්ධන්ති යෝනිසෝච කෝ භික්ඛවේ මනසිකරෝතු අනුප්පන්නාචේව ආසවාන උප්පච්ඡන්ති උපංනාච ආසවා පහියන්ති සද්ධර්ම ශ්‍රවණා බිලාසී උනබර කාරුණික පින්වත්නි කාර්ය බහුල ජීවිත ගත කරන මේ හැම කෙනෙක්ම ජීවිතයේ මොහොතක් නමුත් සද්ධර්මයේ වෙනුවෙන් වැය කරන්න කැප කරන්න මේ ගත කළ කාල පරිච්ඡේදය බොහොම වටිනවා. පින්වතුනි කවදා හරි දවසක මේ සියලු සංසාර දුක් නිමා කරන යමා සාන්තිය ලබන්න පුළුවන් වෙන්නේ තථාගත සද්ධර්මයෙන්මයි. ඒ තථාගත සද්ධර්මයට සවන් දීමෙන්මයි ඒ අමා දුර විවර කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එනිසා මේ පින්වතුන් මේ මොහොත ඒ අමා ద్వාරය ළඟයි මේ මොහොත ගත කරන්නේ. බුදුරජාණන් වහන්සේ අපි හැම දිනාටම ඒ අමා ద్వාරය විවර කරගෙන නිවන් පුරට වදනට දේශනා කළ වටිනාම සූත්‍ර ධර්මයයි අපි අද දවසේ මාත්‍රකාවසෙන් තබාගෙන ඉද ලැබෙන ලැබෙන කාල වේලාව අනුව ඒ දේශනා ධර්මයේ පැහැදිලි කරලා දෙන්නට උත්සාහවත් වෙන්නේ පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ එදා සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නවදී එක්තරා දවසක භික්ෂූන් වහන්සේලා මතනවා උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේට දැත් ඔසවා ඇඟිලි බැඳගෙන নমස්කාර කරගෙන උන්වහන්සේට සවන් දෙනවා මේ වෙලාවේදී උන්වහන්සේ භික්ෂූන්ගේ නිහඬතාවය දැක උන්වහන්සේලාට කතා කරලා කියනවා මහණෙනි මම අද නොමලාට සියලු ආශ්‍රවක්ෂය කරන සියලු ආශ්‍රව නැති කරන ප්‍රතිපදාව දේශනා කරනවා හොඳින් සවන් දෙන්න ඕන ඒ අනුව සිහි කරන්න මෙනෙහි කරන්න ඕන මෙසේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරමින් උන්වහන්සේ සම්භාසව සූත්‍රය ආරම්භ කළා මේ උතුම් සදහම් දේශනාව. ඒ දේශනාව තුළ උන්වහන්සේ ආරම්භයේදීම මතක් කරනවා ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි නොඅජානතු නොඅපස්සතු කිංචි වික්ඛවේ ජානතු කිං පස්සතු යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං මහණනි මේ යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් දෙක ජානතු පස්සතු දන්න කෙනාම දකින කෙනාම ආශ්‍රව ධර්මයන්ගේ සේවීම කරන්නේය ක්ෂය කරන්නේය යමෙකු යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් නොදන්නේද නොදක්නේද එබඳු කෙනෙකුට මේ ආශ්‍රවයන්ගේ ක්ෂය වීමක් මනු කියවි දැන් බුදුරජාණන් වහන්සේ පළමු කොටම අවධාරණය කළ තැනක් තියෙනවා යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය දන්න කෙනාමයි දකින කෙනාමයි සීලවාශ්‍රවක්ෂය කරන්නේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය නොදන්න කෙනා නොදකින කෙනා ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමක් කරන්නේ නැහැ. ඒ උන්වහන්සේ තවදුරටත් අවධාරණය කරනවා අයෝනිසෝ භික්ඛවේ මනසිකරෝතු අයෝනිසෝ මනසිකාරයෙන් යුක්ත කෙනා නුනුවණින් මෙනෙහි කරන නිසා අනුප්පන්නාචේව ආසවා උපජ්ජಂತಿ. නූපන් ආශ්‍රව කෙලෙස් උපදිනවා යාට. උපන්නාච ආසවා පවඩ්ඩಂತಿ. උපන්න ආශ්‍රව වැඩෙනවා. අයෝනිසෝ මනසිකාරේ භාවිතා කළොත් නූපන් ආශ්‍රව කෙලෙස් උපදිනවා උපන්න ආශ්‍රව කෙලෙස් වැඩි දියුණු වෙනවා. යෝනිසෝචකෝ භික්ඛවේ මනසිකරෝතු අනුපන්නා චේව ආසවා න උපජ්ජಂತಿ. උපන්නා ච ආසවා අහියಂತಿ. යෝනිසෝ මනසිකාරේ භාවිතා කිරීමෙන් නූපන් ආශ්‍රව නූපදිනවා. උපන් ආශ්‍රව ක්ලේශයෝ ප්‍රහීන වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ නූපන් ආශ්‍රව නූපදින්නත් උපන් ආශ්‍රවේ දුරු වෙන්නත් නූපන් ආශ්‍රව නූපදින්නත් උපන්නාශ්‍රව දුරු වෙන්න දේශනා කළේ යෝනිසෝ මනසිකාර්ය හා යෝනිසෝ මනසිකාර්ය. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව තුළ ඇති අදහස ටිකක් ගැඹුරින් විමසා බලන්න වටිනවා. උන්වහන්සේ මෙහිදී යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය භාවිතාව පෙන්නුවේ අයෝනිසෝ මනසිකාරය භාවිතා කිරීමෙන් නූපන්නාශ්‍රව උපදිනවා උපන්නාශ්‍රව වැඩිනවා එතන යෝනිසෝ මනසිකාරයද පෙන්වන්නේ නූපන්නාශ්‍රව නූපදින උපන්න ආශ්‍රවය දුරු කරන උපන්න ආශ්‍රවය දුරු කරන වැඩපිළිවෙල. හැබැයි එතන පෙන්නලානේ නූපන් කුසලයේ උපදවන උපන් කුසලයේ වඩන තැන. මෙහි මේ සූත්‍රයේන ඉදිරි කරුණු ටික විමසා බලනකොට අපට ඒ පිළිබඳව යම් අවබෝධයක් ලබන්න පුළුවන් වෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කියන යෝනිසෝ මනසිකාර්ය පවත්වා ගත යුතුය. ස්ථාන හතක් වැඩපිළිවෙළවල් හතක් ගැන දේශනා කරනවා. අත්තිබික්කවේ ආසවා දස්සනා පහතම්භා අත්ති ආසවා සංවරා පහතබ්බා නත්ති ආසවා පටිසේවනා පහතබ්බා අත්ති ආසවා දිවාසනා පහතබ්බා අත්ති ආසවා පරිවර්ජනා පහතබ්බා නත්ති ආසවා විනෝදනා පහතබ්බා අත්ති ආසවා භාවනා පහතබ්බාති මහණනි දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව තිබෙනවා මහණනි සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රව තියෙනවා ප්‍රත්‍යවේක්ෂාවෙන් දුරු කළ යුතු ආශ්‍රව කෙලෙස් තියෙනවා. ඉවසීමෙන් දුරු කළ යුතු ආශ්‍රව කෙලෙස් තියෙනවා. පරිවර්ජණයෙන් දුරු කළ යුතු ආශ්‍රව කෙලෙස් තියෙනවා. විනෝදණයෙන් දුරු කළ යුතු වීරයෙන් දුරු කළ යුතු ආශ්‍රව කෙලෙස් තියෙනවා. භාවනාවෙන් දුරු කළ යුතු ආශ්‍රව කෙලෙස් තියෙනවා. දැන් උන්වහන්සේ ආශ්‍රවක්ෂය කෙලෙස් දුරු කිරීම සඳහා වැඩ පිළිවෙලක් දේශනා කරනවා. දර්ශනයෙන් සංවරයෙන් ප්‍රතිවීක්ෂාවෙන් ඉවසීමෙන් පරිවර්ජණයෙන් විනෝදනයෙන් භාවනාවෙන් දැන් ආශ්‍රව ක්ලේශ දුරු කරන්න දේශනා කළ සමස්ත වැඩපිළිවෙල මේ තුල අන්තර්ගත වෙලා තියෙන සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂා මාර්ගය. දැන් අපි මෙතනදී අදහසක් මතුවෙනවා අද වර්තමාන ලෝකයේ අපි හුඟක් දෙනේ ආශ්‍රව කෙලෙස් දුරු කරන්න තෝරගන්න මේන් එකයි. ඒ භාවනා පහ අතද්දා අපි හැමෝම කරන්නේ නිවන් දකින්න ආශ්‍රව කෙලෙස් නසන්න භාවනා කරනවා. හැබැයි මේ නිවන් මගේදී බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළේ හත්වෙනි තැන. පළවෙනි තැනට නෙවෙයි. පළවෙනි තැන උන්වහන්සේ දේශනා කළේ දසනා පහතබ්බා. දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව දර්ශනයෙන් පහ කළ යුතුයි. ඒක සංවරයෙන් අදිවාසනයෙන් භාවනාවෙන් කරන්න බෑ. සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රව දර්ශනයෙන් භාවනාවෙන් අදිවාසනයෙන් පරිවර්ජණයෙන් බෑ ප්‍රතිවේක්ෂාවෙන් දුරු කළ යුතු ආශ්‍රව ප්‍රතිවේක්ෂාවෙන් මිස දර්ශනයෙන් සංවරයෙන් භාවනාවෙන් බෑ. ඉවසීමෙන් දුරු කළ යුතු ආශ්‍රව කෙලෙස් ඉවසීමෙන්ම මිස දර්ශනයෙන් සංවරයෙන් භාවනාවෙන් විනෝදණයෙන් බෑ. පරිවර්ජණයෙන් දුරු කළ යුතු ආශ්‍රව පරිවර්ජණයෙන්ම දුරු කළ යුතුයි වෙන විදිහකින් බෑ. විනෝදණයෙන් වීරයෙන් දුරු කළ යුතු කෙලෙස් වීරයෙන්ම මිස වෙන විදිහකින් බෑ. භාවනාවෙන් දුරු කළ යුතු ආශ්‍රව කෙලෙස් භාවනාවෙන්මයි දුරු කළ යුත්තේ. ඉතින් බුදුරජාණන් වහන්සේ භාවනා පහතබ්බා කියන තැන මේ සූත්‍රය දක්වලා තියෙන බොජ්ජංග ධර්ම ටික. බොජ්ජංග ධර්ම වඩන එකටයි මේ සම්බුදු දහමේ භාවනාව කියන කොටස පනවලා තියෙන්නේ. අද දවසේ වර්තමානයේ අපි භාවනා කියන හැම කොටසක්ම අයිති වෙන්නේ බොහෝ වෙලාවට අපට හිතන විදිහට මේ විනෝදනා පහතබ්බා කියන තැනට වෙන්න පුළුවන්. උපන් උපන් අකුසලයටපත් කරන වැඩ පිළිවෙල. ඊළඟට තියෙන්නේ දර්ශනා පහතබ්බා කියන තැන. දර්ශන භූමිය. මේ සූත්‍රය ගත්තාම මේ ආශ්‍රවච්ඡය සඳහා දක්වන ප්‍රතිපදාවේදී දක්වන්නේ කාමාසව භවාසව අවිජ්ජාසව. මේක දිඨාසවේ දක්වන්නේ ඇයි අපි ආශ්‍රව ගැන කතා කරනකොට කාමාසව භවසව අවිජ්ජාසව දිඨාසව කියන හතරක් ගැන කියවෙනවා. සබ්බාසව සූත්‍රයේදී ආශ්‍රව තුනයි. දිඨාසවය ඉවත් වෙලා. ඒකට හේතුවක් තියෙනවා පින්තුනි. මේ ශාසනයේ ආරම්භය වෙන්නේ දර්ශන භූමියේ දස්සනා පහතබ්බා කියන තැනට එනකොට දර්ශන භූමියට එනවා කියනකොට එතන දිඨාසවය දුරු වෙලා සක්කාය දෘෂ්ටිය දුරු වෙලා සක්කාය දෘෂ්ටිය දුරු වෙලා මාර්ගයට ආපු කෙනාට නැති කරන්න තියෙන්නේ කාම ඇසුරු භව අවිජ්ජාශ්‍රව ආශ්‍රව කියන වචනයට දෙන්න පුළුවන් සරලම අර්ථය පෙර ඇසුර කියන එක පෙර ඇසුර වර්තමානයේට අපි හැමතිස්සෙම එකතු කරගන්නේ පෙර ඇසුරයි අපි හැමතිස්සෙම අනාගතයට යනව නෙමෙයි. අපි හැමතිස්සෙම ඇත්තට යන්නේ අතීතයටමයි. වර්තමානයේ ගැටෙනකොට අපි අතීතම සිහි කරගන්නේ. සිහි කළ දෙයමයි දැනගන්නේ. දර්ශනය කියලා කියන්නේ මෙන්න මේ අතහාර්ථය අපට කියලා දෙන තැන. දිඨාසවය දුරු කරන තැන. එතනට එනකොට මෙන්න මේ ටික සිද්ධ වෙලා තියෙන්න ඕන. ඉදං දුක්ඛං ති යෝනිසෝ මනසිකරෝති. අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති මෙන්න මේ වැඩපිළිවෙල තුල දර්ශන භූමියට එනකොට අපිට හමු වෙලා තියෙන්නට ඕන දුකයි සමුදයයි නිරෝධයයි මාර්ගයයි චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුමක් ලැබිලා තියෙන්න ඕන චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුම ලැබුණා කියන්නේ සම්මා දිට්ඨිය උපන්නා සම්මා දිට්ඨිය උපන්නා කියන්නේ ලෝකෝත්තර මාර්ගය උපන්නා සම්මා දිට්ඨිය කිව්වේ කුමක්ද හතමං ඡාවසෝ සම්මා දිට්ඨි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං ඉදං උච්චති සම්මා දිට්ඨි සම්මා දිට්ඨිය කියලා කිව්වේ මේ හතරෙම නුවණට එකක නුවණට නෙමෙයි හතරම මේ නුවණ හතරම එකතු කරලායි සම්මා දිට්ඨිය කියලා කිව්වේ. මේ සතර දැනුමම එකතු වෙන්න ඕන සම්මා දිට්ඨියට. දැන් අපි දර්ශන භූමියට එනවා කියනකොට මෙන්න මේ සතර දැනුමම එකතු කරගත්ත තැනක් අපිට ලැබෙන්න ඕන. එහෙම නැත්නම් අපිට ප්‍රතිපදාවක් කියන එකක් හම්බ වෙන්නේ නැහැ. ආශ්‍රව දුරු කරන ප්‍රතිපදාව හම්බ වෙන්නේ නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ කාමාසව, භවාසව, අවිජ්ජාසව දුරු කිරීම සඳහා. ඒ ආශ්‍රව දුරු කරන ප්‍රතිපදාව අපි උපදව ගන්න. ඒ උපදව ගත්තොත් තමයි ඒ වැඩපිළිවෙල තුල ඒ ආශ්‍රවක්ෂය කරන දහම් ප්‍රතිපදාව ක්‍රියාවට නගන්න පුළුවන් වෙන්නේ. පංච නිදර්ශනයක් ගත්තොත් පින්වතුනි අපි කරන හැම ක්‍රියාවකටම සතර දැනුමක්ම එකතු වෙලා තියෙනවා. මම ඔබට කියනවා අන්න අහවල් අල්ලපු කාමරේ බොම වටිනා ලස්සන දෙයක් තියෙනවා. එතනට ගිහිල්ලා බලන්න කියලා. දැන් ඔබ මොහොතකට හිතන්න මේ ගැන. බොම වටිනා ලස්සන දෙයක් තියෙනවා ලපු කාමරේ ගිහිල්ලා බලන්න. දැන් ඔබ ඒ කාමරයට ගිහිල්ලා බලනකොට දුර ඇරලා බලනකොට එහෙම දෙයක් පේන්නේ නැහැ හරි අඳුරුයි. කළුවරයි ඒ කාමරේ. ඇතුලේ ඇති කිසි දෙයක් පෙනෙන්නේ නැහැ. පෙනෙන්නේ නැත්තේ ඇයි? අන්ධකාරය නිසා. දැන් ඔබ දන්නවා ඇතුළත ඇති දේ පේන්නේ නැහැ. පේන්නේ නැත්තේ ඇයි? අඳුර නිසා. අඳුර නැති කලොත් බලන්න ඕන දේ බලන්න පුළුවන්. අඳුර නැති කළොත් බලන්න පුළුවන්. දැන් පෙනෙන්නේ නැහැ, පෙනෙන්නේ නැති හේතුව අඳුර අඳුර නැති කරන්න ඕන. අඳුර නැති කරන්න පුළුවන්. හැබැයි අඳුර නැති කරන හැටි දැනගෙන ඉන්න ඕන. දැන් හිතන්න කාමරයට එබුණා පේන්නේ නැහැ කිසිවක්. පෙනෙන්නේ නැති අඳුර නිසා කියලා දන්නවා වුණ දැන්. දැනුම් දෙකක් තියෙනවා. අඳුර නැති කරන්න පුළුවන් ආලෝකයෙන් කියන දැනුමත් ආවා. දැනුම් තුනක් වුණා. හැබැයි ආලෝකයේ උපදවන ක්‍රමය දන්නේ නැත්තම් ස්විච් එක තියෙන්නේ කොතනද කියලා දන්නේ නැත්තම් ආලෝකයේ උපද්දවනවා කියන කාරණාව ඔබට වෙන්නේ නැහැ. ආලෝකයේ උපදවන්න නම් ආලෝකයේ උපදවන ක්‍රමයක් දැනගෙන තියෙන්න ඕන. ආලෝකයේ උපදවන ක්‍රමයක් දන්න කෙනා ආලෝකයේ උපදවාගෙන ඒ ක්‍රමයෙන් ආලෝකයේ උපදවාගෙන අඳුර දුරු කරලා දෙකිය යුතු දේ දකින්න පුළුවන්. මොහොතකට හිතන්න මේ කාමරයට ඇතුළු වෙච්ච කෙනෙක් එකෙනෙක් ඉන්නවා මේකේ ආලෝකයේ උපදවන හැටි දන්නේ නැහැ. හැබැයි දැන් එයා දන්නවා එතන වටිනා දෙයක් තියෙනවා. තියෙන දේ පේන්නේ නැහැ අඳුර නිසා. අඳුර නැති කරන්න පුළුවන් කියලාත් දන්නවා. හැබැයි අඳුර නැති කරන හැටි ආලෝකයේ උපදවන හැටි දන්නේ නැහැ. එයාට ආලෝකයක් උපදවන්න ඉඩක් නැහැ ක්‍රමයක් නැහැ. ඒ ආලෝකය උපදවන්න කියලා විවිධ දේ කරાવી. දෙවියන් වහන්සේට යාඥා කරાવી. පුද පූජා කරાવી. බාරහාර වේවි. වෙඳ වෙඳ ඉඳීවි. එහෙම නැත්නම් අනේ අපි අඳුරේ ඉන්න උපන් අය ආලෝකයක් කොහෙන්ද අපිට කියලා සුසුම් වෙලාවි. හැබැයි ආලෝකය උපදවා ගන්න මෙහිමයි කියලා දන්න කෙනා ඒ දැනුම් හතරම එකතු වෙච්ච කෙනා එයා දන්නවා මේකේ කාමරේ ලයිට් තියෙනවා. ඒකේ ස්විච් එක තියෙන්න ඕන මේ විත්තියක මෙන්න මේ මේ ප්‍රදේශවල. මේ ඇතුල් වෙන හරිය ඇති. දැන් එයා අඳුරේ මත ගන්නවා. දැන් ඇතුළත කිසි දෙයක් දැකලා නැහැ. අඳුර බව දන්නවා දැන්. මෙහි යමක් තියෙනවා, දකින්න යමක් තියෙනවා කියලා දන්නවා. ඒක තේන්නේ නැහැ අඳුර කියලාත් දන්නවා. අඳුර ආලෝකයෙන් නැති කරන්න පුළුවන් කියලා එයා දන්නවා. ඒ අඳුර නැති කරන්නේ ආලෝකයේ උපදවන්නේ මෙන්න මෙහෙමයි කියලා දන්නවා. දන්න කෙනා පිටිය දිගේ අඳුරේ මතගගා අතගගා අතගගා යනවා. යනකොට යට හම්බ වෙයි යම් උපකරණයක්. දැන් එයා දන්නවා එහෙනම් මෙන්න මෙතන තමයි ආලෝකයේ උපදවන තැන. අනේ ස්විච් එක ඔබනකොටම අඳුර දුරු වෙනවා, ආලෝකය ලැබෙනවා, දෙකිය යුතු දකිනවා. දැන් බලන්න මෙන්න මේ නිදර්ශනය හොඳට ආලෝකය උපදවනවා කියන කාරණාව ලැබුණේ කාටද? සතර දැනුමකින් යුක්ත කෙනාට. බැලිය යුක්තක් තියෙනවා කියන දැනුම තිබුණා. පේන්නේ නැත්තේ අඳුර නිසා කියන දැනුම තිබුණා. අඳුර නැති කරන්න පුළුවන් ආලෝකයෙන් කියන දැනුම තුන. ආලෝකය උපදවන්නේ මෙහෙමයි කියන දැනුමට. ඒ සතර දැනුමම එකතු වෙච්ච කෙනා තමයි ආලෝකය උපද්දවනවා කියන ක්‍රියාවට ගියේ. අඳුරෙනමුත් පටන් ගත්තියා. පටන්ගෙන යා අඳුරෙම හරිතන හොයාගෙන ආලෝකය උපදව ගත්තා. අඳුර දුරු කළා. දෙකිය යුතු දෙක්කා. ඔබටත් මටත් මේ ශාසනයේ මේ ආශ්‍රවක්ෂය කරනවා කියන මාර්ගයේ ප්‍රතිපදාව වඩනවා කියන්න නම් මෙන්න මේ වගේම සතර දෙනුමක් ඕන. අර සරල ක්‍රියාවෙදිත් සතර දැනුමක් මූලික වෙලා තියෙනවා නම් මේ අනන්ත සංසාර දුක් විඳින මේ ගමන නිමා කරන මේ වැඩපිළිවෙලට ඒ සතර දැනුමින් තොරව කටයුත්තක් හම්බ වෙන්නේ නැහැ. දැන් අපි හුඟක් දෙනකොට දුක කියලා තේරෙනවා. අපි කෙනා කෙනා හඳුනගත්ත දුකක් තියෙනවා. සංසාර දුකක් තියෙනවා. දුකට හේතුවත් හඳුනාගෙන තියෙනවා තණ්හාව වෙන්නේ නැති කියලා. තණ්හාව නැති කළොත් මේ දුක ගෙවෙනවා කියලා දන්නවා. හැබැයි අපි තණ්හාව නැති කරන හැටි දන්නේ නැහැ. අපි තණ්හාව නැති කරගන්න කියලා එක උත්තරයක් අරන් තියෙන භාවනා කරන්න ඕන. එනිසා අපි තරංගෙට භාවනා කරනවා. නානාවිද ගුරුවරුන් ආචාර්යවරුන් හොයාගෙන යමින් භාවනා කරනවා. අර කාමරයට ඇතුල් වෙච්ච කෙනා විදුලිය උපදවාගන්නේ මෙහෙමයි කියලා දැනගෙන නොසිටියානම් නොසිටිය කෙනා ලෝකයේ උපදවා ගැනීම සඳහා කළ දේ විවිධයි. ඒ වගේ ලෝකයේ ඔබත් මමත් දුක ගැන යම් දැනුමක් තිබුණත් සමුදය තණ්හාවයි කියලා දැනගෙන තිබුණත් තණ්හා ක්ෂය කිරීම නිවනයි කියලා දැනගෙන තිබුණා. හැබැයි තණ්හාව නැති කරන්නේ මෙහිමයි කියන ක්‍රමේ අපිට හම්බ වුණේ නෑ. ඒ නිසා අපි තණ්හාව නැති කරන්න අඳුර නැති කරන්න එළිය උපදවන්න එක එක දේවල් කළා. මේ පිරිස අතරේ අපි ප්‍රශ්න කළොත් ඒ එළිය උපදවන්න කරන ක්‍රියාකාරකම් එකිනෙකට වෙනස්. එකිනෙකට ප්‍රතිවිරුද්ධයි. හැමෝම මේ ආලෝකය උපදවන්න අඳුර දුරු කරන්න මොන හරි යමක් කරනවා. එහෙම කරලා බෑ පින්තුනේ. මේ අඳුර දුරු කරලා ආලෝකය උපද්දවන්න දුකට හේතුව නැති කරලා දුක නැති කරන්න ඒකට ක්‍රමයක් තියෙන්න ඕන. අන්නේ ක්‍රමය ලැබෙන්නේ සතර දැනුමක් එක්ක. ඒකයි සම්මා දිට්ඨිය කියන මාර්ගයේ උපදිනකොට සම්මා දිට්ඨිය උපන්නොත් සම්මා සංකප්පේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මාර්ගයේ උපදිනවා ඒ කියන්නේ ත්‍රිශික්ෂාව හම්බ වෙනවා. සම්මා දිට්ඨිය උපන්න කියන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය ඥානං ඉදං උච්චති සම්මා දිට්ඨි මේ සතර දැනුමට නේද සම්මා දිට්ඨිය කිව්වේ මේ සතර දැනුමට සම්මා දිට්ඨිය කිව්වේ එහෙනම් අපි මාර්ගයේ වඩනවා කියන්නේ නම් මේ සතර දැනුමාර්ථවත් වෙලා තියෙන්න ඕනේ එතන. මොකක්ද සතර දැනුම? දුක දැනගෙන ඉන්න ඕන. දුකට හේතුව දැනගත් නෝන. දුක නැති කරන හැටි දැන නැති කිරීම දැනගන්න ඕන. නැති කරන්නේ මෙන්න මෙහෙමයි කියලා දැනගන්න ඕන. අන්න ඒ දැනුමට එන ආපු තැන තමයි දර්ශන භූමිය කියලා පෙන්වන්නේ. අපි මෙන්න මේ සතර දැනුමට එනකම් දර්ශන භූමියට ආවේ නැහැ. මාර්ගයට ආවේ නැහැ. එනිසා අපිට කියන්න අයිතියක් නැහැ අපි මාර්ගයේ වඩනවා කියලා. මාර්ගයේ වඩනවා කියන්න නම් සම්මාදිට්ඨිය ඉපදිලා තියෙනවා. සම්මාදිට්ඨිය ඉපදිලා නම් එතන අර්ථවත් වෙලා තියෙන්න ඕන දුක්ඛ සමුදය නිරෝධයේ මාර්ගය කියන සතර නුවණ. අන්න එතන වැටුණා නම් එතන ලැබුණා නම් ඒ ලැබුණේ කාටද නොලැබුණේ කාටද කියන එක નિවරදිව සැක නැතුව මේ සූත්‍රය තුලින් අපට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. උන්වහන්සේ ඒ ටික දේශනා කරන්නේ මේ ශාසනය තුල පුද්ගල භාවයෙන් දෙදෙනෙකු පිළිබඳව අපට පැහැදිලි කරලා දෙනවා. අශෘතවත් පුතුජනයා හා ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයා අශෘතවත් පුතුජනයා හා සුතවත් ආරි ශ්‍රාවකය. කවුද? අසෘතවත් පුදුජනයා. කවුද සුතවත් ආරි ශ්‍රාවකයා? උන්වහන්සේ දේශනා කරනවා මෙන්න මේ දර්ශනයෙන් දුරු කළ යුතු ආස්ත්‍රව කියන ක්‍රමයේ යටතේ පැහැදිලි කරනවා. ඛතමේච භික්ඛවේ ආසවා දස්සනා පහතබ්බා ඉද භික්ඛවේ අසුතවා පුතුංජනෝ අරියානං අදස්සාවි අරිය ධම්මස්ස අකෝ විදු අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මස්ස අකෝ විදු සම්පුරිස ධම්මේ අවිනීතු ඔන්න අසෘතවත් පුතුජනයා පිළිබඳව උන්වහන්සේ මූලික හැඳින්වීමක් කරනවා ආර්යයන් නොදැක්ක ආර්ය ධර්මෙහි අදක්ෂ ආර්ය ධර්මයේහි නොහික්මන සත්පුරුෂයන් නොදැක්ක සත්පු සත්පුරුෂාණං අදස්සාවි සත්පුරුෂයන් නොදැක්ක සත්පුරුෂ ධර්මයේහි අදක්ෂ සත්පුරුෂ ධර්මයේහි නොහික්මන කෙනා ශ්‍රුතව පුතුජානය ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ගැන උන්වහන්සේ දේශනා කරනවා සුතවාචකෝ අරිය ශාවකෝ අරියානං දස්සාවි අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ සුවිනීතෝ සම්පුරිසානං දස්සාවි සම්පුරිස ධම්මස්ස කෝවිදු සම්පුරිස ධම්මී සුවිනීතු ආර්යං දකින ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ හික්මන සත්පුරුෂයන් දකින ඇසුරු කරන සත්පුරුෂ ධර්මයේ දක්ෂ සත්පුරුෂ ධර්මයේ හික්මුණු කෙනා සුතවත් ආරි ශ්‍රාවකයා. හැබැයි සත්පුරුෂයෝ ළඟ හිටි පමණින් ඒ සත්පුරුෂ ධර්මයේ ඇසුරු කළ පමණකින් සුතවත් ආරි ශ්‍රාවක භාවය ලැබෙන්නේ ඔබට මතක ඇති මහා කාශ්‍යප හාමුදුරුවෝ ළඟ හිටියේ ගෝලයෙක් ගැන. මහා කාශ්‍යප හාමුදුරුව නිරන්තරවම වැඩ සිටියේ වනාන්තරේ. උන්වහන්සේ දූතාංග ධාරීන් අතර අගතනතුරු ලැබපු උත්තමයන් වහන්සේ. උන්වහන්සේ නිරන්තරවම අරණ්‍ය වාසයේ ගත කරන ඒ දූතාංගයේ සමාදන් හිටියේ. උන්වහන්සේ රෝගී වෙච්ච අවස්ථාවක උන්වහන්සේගේ උපස්ථානයට ගම්වැසියන් තමන්ගේ දරුවන් දෙදෙනෙක් පැවිදි කරලා උන්වහන්සේගේ උපස්ථානයට ලැබුවා. මේ එක හාමුදුරු කෙනෙක් හරි දක්ෂයි. මහා කාශ්‍යප හාමුදුරුවන්ට හරි හිතයිසි. උන්වහන්සේගේ ඕනෑපාකම් හොයලා බලලා කටයුතු කරනවා. අනිත් හාමුදුරුවෝ හරි කම්මැලි යලසයි. හැබැයි අර හාමුදුරුව වැඩ කරනකන් ඉඳලා නම දාගන්න දක්ෂයි ඒ හාමුදුරුව. අර පොඩි හාමුදුරුව වතුර ටික ලිපේ තියලා උණු පෙන් හදලා වතුර මුට්ටිය පැහෙන තරමට ගිහිල්ලා කියනවා කල්සප හාමුදුරුවනේ උණු පෙන් හදලා තියෙන වඩින්න නහන්න. ඉතින් අර හාමුදුරුව කතා කරන්න යන්නේ නෑ මුකුත් නිහඬ වෙලා පැත්තකට වෙලා ඉන්නවා. ඉතින් බොහෝම මහන්සි වෙලා උණු පෙන් උණු කළා වගේ අර හාමුදුරුවෝ ඉක් කරගෙන ඇවිල්ලා මහා කාශ්‍යප හාමුදුරුවන්ට නාන්න උණු පෙන් හදලා මෙහිම කලක් යනකොට අර හාමුදුරුවෝ කල්පනා කළා මේ හාමුදුරුවන්ට පාඩමක් උගන්වන්න දවසක් මොකද කළේ මුට්ටිය නිකන් ලිපේ තියලා වතුර දාන්න නැතුව ගින්දර ටිකක් ලං කරලා තිබුවා. අර හාමුදුරුවෝ නිදාගෙන ඉඳලා නැගිටලා බැලුවා වෙන්ද වෙලාවට හරි වතුර මුට්ටිය දෙපේ. ඉක්මනින් දුවලා ගිහිල්ලා තුවා මහා කාශ්‍යප මහරජාන්ට හාමුදුරුවනේ උණුපන් හැදුවා හරි මහන්සි වෙලා නිවෙන ඉස්සලා වඩිමු හාමුදුරුවනේ. හාමුදුරුවෝ වැඳලා බලනකොට ඌ බලන්ද පෙන්නේනේ. ඉතින් මහා කාශ්‍යප මහරජු මේ බව දැනගෙන මේ හාමුදුරන්ට තදින් අවවාද කළා. ඒ හාමුදුරුවෝ කොහොම තදින් මහා කාශ්‍යප හාමුදුරුවන්ට ගුරු හාමුදුරුවන්ට කිපුණා. පස්සේ දවසක මේ හාමුදුරුවෝ මහා කාශ්‍යප හාමුදුරුවෝ අනිත් හාමුදුරුවෝ පින්දපාත යනකම් ඉඳලා ගමේ වෙනත් පැත්තකට ගිහිල්ලා කියනවා මහා කාශ්‍යප හාමුදුරුවෝ ටිකක් අදාසනීයකින් පින්දපාතේ වඩින්නේ. උන්වහන්සේලාත් එක්ක දාන ගෙනියන්න උනාද? මහා කාශ්‍යප හාමුදුරුවන් අසනීපයි කියලා කිව්වහම රසවත් දේ ප්‍රණීත දේ හොඳ දේ පිළියෙල කරලා මේ පොඩි හාමුදුරුවන්ට දෙන්න. ඒ හාමුදුරුව පැත්තකට ගෙනලා මේක හොඳට වළඳලා ටිකක් නිදා ගන්න. පස්සේ කාලෙක හාමුදුරුව මේ පැත්තට පිටපාත වැඩියාම මහා කාශ්‍යප හාමුදුරුවන්ගෙන් අහනවා නේ ස්වාමීන් වහන්සේ අසනීප වෙලා හිටියලු නේද? උන්වහන්සේ කියනවා නෑ නෑ මට එහෙම අසනීපයක් තිබුණා නෑ අර පොඩි හාමුදුරුව වහන්සේ අසනීපයි කියලා දානයක් ගියා. එදත් ඇවිල්ලා උන්වහන්සේත් අදින් අවවාද කළා. එහෙම කරන්න එපා මහණෙනි සරුවත්නි ශාසනේ. මේ ශාසනය තුල අපි හැදෙන්න ඕන, හික්මෙන්න ඕන, මේ දුක් ගෙවා ගන්න ඕන කියලා අවවාද කළා. සතං හේසෝපියෝ හෝති අසතං හෝති අප්පියෝ. මේ අවවාදයේ සත්පුරුෂයන්ට නම් හොඳයි, අසත්පුරුෂයෝ කිපෙනවා. මේ හාමුදුරුව කල්පනා කළා හිත ඉන්නකෝ මම කරන්නේ. අනිත් හාමුදුරුවෝ මහා කාශ්‍යප හාමුදුරුවෝ කින්ද පාති වඩිනකන් ඉඳලා මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ අනිත් හාමුදුරුවන්ගේ පිටි ඔක්කොම ටික ගිනි තියලා පැනලා ගියා. අන්න සත්පුරු ශාස්ත්‍රයේ හිටියා. සත්පුරුෂයන් ඇසුරු කළා. සත්පුරුෂයන් ළඟ හිටියා. නමුත් අසු අසත්පුරුෂකම එහෙමම තිබුණා. එනිසා සත්පුරුෂයෝ දකින පමණකින් සත්පුරුෂයෝ ළඟ හිටිය පමණකින් ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයෙක් උනාද නැද්ද කියන එක මනින්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තැන. මේ අශ්‍රුතවත් කෙනා ආර්යයන් සත්පුරුෂයන් නොදකින ඒ ධර්මයේ අදක්ෂ නොහික්මුණු බව සනාත වෙන්නේ ඔහු දන්නේ නැහැ. මනසේ කරණී ධම්මේන පජානාති අමනසි කරණීයේ ධම්මේන පජානාති සෝ මනසි කරණීයේ ධම්මේ අප්පජානන්තෝ අමනසි කරණී ධම්මී අප්පජානන්තු යේ ධම්මා නමනසි කරණීයාතේ ධම්මී මනසි කරෝති යේ ධම්මා නමනසි කර යේ ධම්මා මනසි කරණීයා තේ ධම්මේ නමනසි කරෝති ඔන්න අසෘතවත් භාවය ගොඩනගන්නේ කොහොමද? ඔහු මෙනෙහි කළ යුතු දේ දන්නේ නැහැ. මනසිකරණයේ ධම්මේ නප්පජානාති. මෙනෙහි නොකළ යුතු දේ දන්නේත් නැහැ. අමනසිකරණයේ ධම්මේ නප්පජානාති. සෝ මනසිකරණයේ ධම්මේ අප්පජානන්තෝ. ඔහු මෙනෙහි කළ යුතු දේ නොදන්නේ මෙනෙහි නොකළ යුතු දේ නොදන්නේ යම් ධර්මයක් මෙනෙහි නොකල යුතුය නම් ඒ ධර්මය මෙනෙහි කරනවා. යේ ධම්මා න මනසිකරණීයා තේ ධම්මේ මනසිකරෝති. යම් ධර්මයක් මෙනෙහි කළ යුතු නම් ඒ ධර්මයේ මෙනෙහි කරන්නේ නැහැ. යේ ධම්මා මනසිකරණීයා තේ ධම්මේ න මනසිකරෝති මෙනෙහි කළ නොකළ යුතු දේ මෙනෙහි කරනවා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන්නේ නැහැ. ඔන්න අසෘතවත් භාවයෙන් ලැබෙන ප්‍රතිඵලය. ශ්‍රතවත් භාවයටපත් වෙනකොට අර සැබෑ ඇසුරටපත් වෙනකොට සත්පුරුෂයන් ආර්යයන් අපට ලැබුණොත් ඒ ඇසුරටපත් වුණොත් ඒ ධර්මයේ ශ්‍රවණය කළොත් එහි දක්ෂ වුණොත් එහි හික්මෙනකොට අපි හඳුනා ගන්නවා මනසිකරණීයේ ධම්මේ පජානාති අමනසිකරණීයේ ධම්මේ පජානාති සෝ මනසිකරණීයේ ධම්මේ පජානන්තු අමනසි කරණී ධම්මේ පජානන්තු යේ ධම්මා නමනසි කරණීයා තේ ධම්මේ නමනසි කරෝති යේ ධම්මා මනසි කරණීයා ඒ ධම්මේ මනසි කරෝති ඔන්න සත්පුරුෂයන්ගේ ආර්යයන්ගේ ඇසුරටපත් වුණාම ලැබෙන ප්‍රතිලාභය තමයි ලබන්න ඕන ප්‍රතිලාභය තමයි මෙනෙහි කළ යුතු දේ දැනගන්න ඕන. මෙනෙහි නොකළ යුතු දේද දැනගන්න ඕන. මෙනෙහි කළ යුතු දේ දන්නවා නම් මෙනෙහි නොකළ යුතු දේ දන්නවා නම් ඒ බව දන්න කෙනා යමක් මෙනෙහි නොකළ යුතු නම් ඒ දේ මෙනෙහි කරන්නේ නැහැ. යම් ධර්මයක් මෙනෙහි කළ යුතු නම් ඒ ධම්මේ මනසිකරණේ යම් ධර්මයක් මෙනෙහි කළ යුතු නම් ඒ ධම්මේ මනසිකරෝති ඒ ධර්මිය මෙනෙහි කරනවා ශ්‍රතවත් ආරි ශ්‍රාවකයා කියන්නේ එතකොට මෙනෙහි කළ යුතු දේ දන්න මෙනෙහි නොකළ යුතු දේ දන්න ඒ අනුව මෙනෙහි කළ යුතු ධර්මිය මෙනෙහි කරන මෙනෙහි නොකල යුතු ධර්මයෝ මෙනෙහි නොකරන කෙනා. එතකොට අපි කල්යාණ මිත්‍ර ආශ්‍රයයට සත්පුරුෂ ආශ්‍රයයට ආර්ය උත්තමයන්ගේ ඇසුරට ගිහිල්ලා අපි ලබන්න ඕන ප්‍රතිඵලය තමයි මේන් කියවෙන්නේ. මෙන්න මේ හැකියාව අපට ලැබෙන්න ඕන සද්ධර්මයේ තුලින්. ආස් කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් යෝනිසෝ මනසිකාරය. අර සෝතාපන්නාංග ගැන මතක් කළොත් කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාව. එතකොට ධම්මානුධම්ම ප්‍රතිපදාවක් නෑ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය නොහඳුනන කෙනෙකුට. යෝනිසෝ මනසකාරය ආයෝනිසෝ මනසකාරයේ හැඳිනීමක් නැහැ ඊට අදාළ සද්ධර්මයේ නොලැබුණා. ඒ අදාළ සද්ධර්මයේ ලැබෙන්නේ කාගෙන්ද? අන්න එතන ආර්ය භාවයේ සත්පුරුෂ භාවයේ තිබෙන්න ඕන. දැන් එහෙමනම් අපිට අර කියන දර්ශන භූමියට පැමිණෙන්න දුක්ඛ සමුදය නිරෝධය මාර්ගය කියන සතර දැනුම ලබන්න මෙන්න මේ ආශ්‍රයෙන් එන මේ සද්ධර්මයෙන් ඉගෙන ගන්න ඒ යෝනිසෝ මනසකාරය අයෝනිසෝ මනසකාරය හඳුනගෙන තියෙනවා දැන් අපි එක් එක්කෙනාගෙන් කතා කරලා බැලුවොත් මේ හැම කෙනෙක්ම යම් අයෝනිසෝ මනසකාරයක් හඳුනනවා යම් ආකාරයක යෝනිසෝ මනසිකාරයක් හඳුනනවා. මේ අත දන්නවා පින පව කුසලය අකුසලය. මේ හිත පහළ වෙනකොට අකුසල් හිතක් කියලා දන්නවා. මේ හිත පහළ වෙනකොට කුසල් හිතක් කියලා හඳුනන බවක් තියෙනවා. කුසල සිත අකුසල හිත හඳුනන බවක් තියෙනවා යම් දුරකට. එහෙත් ඒ ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ යෝනිසෝ මනසිකාරය ඒ යෝනිසෝ මනසිකාරය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ දර්ශන භූමියට පැමිණ සිටින්න. ඒ යෝනිසෝ මනසිකාරය ඉදං දුක්ඛං තියෝනිසෝ මනසිකරෝති. මේ දුකයි කියලා දකින්න දෙයක් හම්බ වෙන්න ඕන. මේ සමුදයයි කියලා දකින්න දෙයක් හම්බ වෙන්න ඕන. මේ නිරෝධයයි මේ මාර්ගයයි කියන දකින්න තැනකට අපි එන්න ඕන. ඒකයි දර්ශනා කියලා කියන්නේ. එතනට එන්න ඔය මානසිකාර්ය ප්‍රමාණවත්ද නැද්ද කියන එක අපි පෞද්ගලිකව දන්නේ නැහැ. අපි තේරුම් ගමු එක ප්‍රමාණවත්ද එහෙම එකක් අපි ළඟ තියෙනවද එහෙම නැත්නම් අපි හොයන්න ඕනද? මොකද ඒකත් මේ සූත්‍රයේම ඊළඟට අපට දේශනා කරනවා. අමනසි කරණීයානං අමනසිකාරා මනසි කරණීයානං අමනසිකාරා අනුප්පන්නා චේව ආසවා උප් පජ්ජಂತಿ uppannāca āsavā pavaddhanti ඔන අසෘතවත් පෘතුජනයා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරලා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකිරීමෙන් නූපන් ආශ්‍රව උපදවා ගන්නවා උපන් ආශ්‍රව වැඩි දියුණු කරගන්න ඔහුගේ අයෝනිසෝ මනසිකාරය කෙබඳුද කියලා ඊළඟට අපිට දේශනා වෙනවා මෙන්න මෙතන හරි වැදගත් අපිට අපිව හඳුනගන්න මට සත්පුරු ශාස්ත්‍රයක්, කල්යාණ මිත්‍ර ආශ්‍රයක්, ආර්ය දැක්මක් වෙලා ඇද්ද? මා ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ දක්ෂද? මා ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ හික්මුණු කෙනෙක්ද කියන සැබෑ අවබෝධය ලබන්න පුළුවන් වෙනවා තව කෙනෙකු කියන කරන දෙයක් නිසා නෙමෙයි තමාට තමාවම හඳුනගන්න. උන්වහන්සේ මෙසේ දේශනා කරනවා සෝයේවං අයෝනිසෝ මනසිකරෝති අහෝසින් නුකෝ අහං අතීත මද්දානං නනුකෝ අහෝසින් අතීත මද්ධානං කින්නුකෝ අහෝසින් අතීත මද්ධානං කතං නුකෝ අහෝසින් අතීත මද්ධානං කිං හුත්වා කිං අහෝසින්නකෝ අහං අතීත මද්ධානං මෙසේ අයෝනිස මනසකාරයෙන් යුක්ත කෙනාට මෙන්න මේ වගේ අදහස් ටිකක් එනවා දැන් බලන්න ඔබත් මම අතීතයේ හිටියද මම අතීතයේ හිටියද මම අතීතයේ හිටියේ නැද්ද? මම පෙර කවුරු වෙලා ඉන්නේ නැද්ද? මම කොහොම කෙනෙක් වෙන්නේ නැද්ද? මොන වගේ වර්ණයෙන්, මොන වගේ ගෝත්‍රයෙන්, මොන වගේ නමකින් ඉන්නේ නැද්ද? මම කවුරු වෙලා කවුරු බවටපත් වෙන්නේ නැද්ද? අතීත භවය ඇසුරු කරගෙන මෙන්න මේ විදිහ අදහසක් පහළ වෙනවා නම් ඒ සාමා යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය නොහඳුනන භවයේ ප්‍රතිඵලයක්. තාම ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවයේ ලැබිලා නැහැ. අතීතය පිළිබඳව ඔබට මට එහෙම හිතෙනවා නම් මම අතීතයේ හිටියද? මම අතීතයේ හිටියේ නැද්ද? කවුරු වෙලාද හිටියේ කොහොම කෙනෙක් වෙලා ඉන්නේ නැද්ද කවුරු වෙලා කවුරු බවටපත් වෙන්නේ නැද්ද ඒ වගේම අනාගතය පිළිබඳව භවෙස්සාමි නුකෝ අහං අනාගත මද්ධානං නනුකෝ භවෙස්සාමි අනාගත මද්ධානං කින්නකෝ භවෙස්සාමි අනාගත මද්ධානං කතං කෝ භවිස්සාමි අනාගත මත්තාන කිං උත්වා කිං භවිස්සාමි නුකෝ අහං අනාගත මත්තානං මං අනාගතේ උපදීද මන්නම් අනාගතේ උපදින්නේ නැහැ මං අනාගතේ කවුරු වෙලා මොකෙක් වෙලා උපදීද තිරිසනෙක් වේද, පෙරේතෙක් වේද, දෙවියෙක් වේද, මිනිසෙක් වේද. මොන වගේ වර්ණ ඇති කෙනෙක් මොන වගේ කෙනෙක් මහේසාක්‍ය කෙනෙක් වේද, අල්පේසාක්‍ය කෙනෙක් වේද, බඩගාන කෙනෙක් වේද, හතරපා ඇති කෙනෙක් වේද. අනාගතය පිළිබඳව හිතෙනවා නම් කවුරු වෙලා කවුරු බවට පත් වේවිද කියලා හිතෙනවා නම් මෙන්න මේ අයෝනිසෝ මනස්කාරය. දැන් බලන්න අපි මේවෙන් මිදිලාද කියලා. අපි අතීතය පිළිබඳවත් හිතනවා. අනාගතය පිළිබඳවත් හිතනවා. අපි මාර්ගයට ආවනම් මේවා තිටින්න බෑ. ඊළඟට වර්තමානයේ තුලක් තියෙනවා හිමම. වර්තමානයේ තුලත් ඒතරයිවා පච්චුප්පන්නං අද්ධානං අච්චත්තං කතං කති හෝති අහං නුකෝස්මි නෝ නුකෝස්මි කින්නුකෝස්මි කතං නුකෝස්මි අයං නුකෝ සත්තෝ පුතෝ ආගතෝ සෝ කුහිංගාමි භවිස්සති තියෙන්නේ? මම කියලා කෙනෙක් ඉන්නවද? මම කියලා කෙනෙක් නැහැනේ. මම කවුරුද? මම මොන වගේ කෙනෙක්ද? මේ සත්‍යය කොහේ ඉඳලා ආවේ කොහෙට යයිද? මෙන්න මේ කියන අතීත අනාගත වර්තමාන කාලත්‍රයේහි මේ අදහස් ටික පහළ වෙනවා. එතන නැහැ සම්මාදිට්ඨිය. අපි හරි තැනට ඇවිල්ලා නැහැ. දැන් සමහර වෙලාවට පුදුමයි පින්වතුනි හරි තැනට ආවා කියන අයත් ඉන්නේ මේ වැරදි අදහස් වල තමයි. පසුගිය කාලෙක අපේ ආරණ්‍යක කැලේක වැඩි ආහමුදුරු කෙනෙක් බොහොම ජනප්‍රිය බොහොම ප්‍රසිද්ධ ආරණ්‍යක ප්‍රධාන ආහමුදුරු කෙනෙක් ඒ හාමුදුරුවොත් එක්ක මම දැන් ගලින් ගලට පැන පැන කලේ එළියට එනවා. එනකොට මේ හාමුදුරුවෝ කියනවා ස්මතුනි අපි නම් ඉතින් සංසාරي ඉවර කරගෙන ඉන්නේ තව එක සැරයක් විතර තමයි මේ පැත්තට එන්න වෙන්නේ. එන් තව එක සැරයයි මෙහාට එන්නේ. ඒ කියන්නේ හාමුදුරුවෝ කියන්නේ දැන් සක්කදාගාමී වෙලා. දැන් මට මතකයි එතකොට සබ්භාසෝ සූත්‍රයේ මෙහෙම තියෙනවා. දැන් මම තව එක සැරයයි එන්නේ. අනාගතය පිළිබඳව තාම සැක දුරු වෙලා නැහැ. තාම මම ඉන්නවා. මම නැති වෙලා නැහනේ. මම ඉන්නවා. අපි සක්කාය දෘෂ්ටිය දුරු කළා කියලා කියන්නේ මාර්ගයේ උපන්න කියන්නේ මම නැති වෙනවා. මම ඉන්නකන් අතීතයේ පිළිබඳව අදහස් තියෙනවා. අනාගතය පිළිබඳව අදහස් වෙනවා වර්තමානයේ පිළිබඳව අදහස් මම මේ වගේ කෙනෙක් මම මේ වගේ තත්වයකටපත් වෙච්ච කෙනෙක් මෙන්න මෙහෙම අඟවන අය ගැන ටිකක් ප්‍රවේශම් වෙන්න අද එහෙම අය හරියට ඉන්නවා එහෙම කිය කියා තමයි මේ වැරදි පාරවල් කියලා දෙන්නේ එනිසා අපි ප්‍රවේශම් වෙන්න ඕන ඕන අපි දැනගන්න ඕන දැන් අපි හඳුනන. අනින් හඳුන ගන්න යන්න එපා. තමන් හඳුන ගන්න. මට මේ කාලත්‍රයේහි සැකපොත්. මොකද ධර්මය අකාලික. අකාලික තැනකට එන්න ඕන අපි. අකාලිකයි. මෙතෙන්ටපත් වෙලා අපි මෙන්න මේ කාලත්‍රයේ මේ අදහස් පහළ වෙනවා නම් අපි දැන් තව ඉක්මන් කරන්න, වීරිය කරන්න, උත්සාහවත් වෙන්න, හොයන්න සත්පුරුෂ ඇසුරට යන්න, සද්ධර්මයේහි දක්ෂ වෙන්න, එහි හික්මෙන්න, තව කාලයේ තියෙන ඉක්මන් වෙන්න ඕන. දැනුත් ප්‍රමාද නැහැ. ඊළඟට මෙන්න මේ කාලත්තරෙහි මේ සැක සංකා පහළ වෙනවා නම් ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සෝ එවං තස් සෝ එවං අයෝනිසෝ මනසිකරෝතු චන්නං දිත්තිනං අඤ්‍යතරා දිත්ති උපජ්ජති මෙන්න මේ අයෝනිසෝ මනස්කාරයෙන් යුක්ත වෙන කෙනා ඒකාන්තයෙන් මෙන්න මේ දෘෂ්ටි හයකින් එකකට වැටෙනවා කියලා දෘෂ්ටි හයක් පෙන්වනවා. මම හිතනවා අද දවසේ මීට වඩා විලාව දෙන එකක් නෑ මට නේද? එනිසා අපි මේක අද ඒ දෘෂ්ටි ගැන කතා කරන්නේ නැහැ. අපි අනිත් දවසේ දෘෂ්ටි ටික කතා කරලා අපි ඒ කාලත්‍රයේ සැක සංකාවලින් ඒ දෘෂ්ටි වලට නොඇටී සම්මා දිට්ඨියට පැමිණෙන්නේ කොහොමද කියන කතාව අපි කරමු. හැබැයි මේ සූත්‍රයේ හරි දෙකයි මම හිතනවා සිකුරාද බදාදා දෙකම මේ සූත්‍රයට යොදාගත්තොත් නම් ඉවර කරන්න පුළුවන්. උත්විඥා සූත්‍රයේදී කියවෙන්නේ මේ අදහස් ටිකමයි. එහෙම නැත්නම් මේ මාස තුනදිමවත් මේ සූත්‍රය කියව ඉවර කරගන්න බැරි වේවි. ඉතින් සිකුරාදා දවසත් බදාදා දවසත් දෙකම මේ සඳහා යොදා ගත්තොත් යම් අවසානයක් දෙක ගන්න පුළුවන් මේක ඔබේ තීරණය. ඉතින් දැන් අද දවසේ බොහෝ වෙලාවක් බොහෝම සදහැසිතින් අපිට බොහෝම කලාතුරකින් මේ වගේ වාඩි වෙච්ච ඉරියව්වෙන් යඬව ඉඳගෙන බොහෝමත්ම සදහැසිතින් බණහන පිරිස් හම්බ වෙන්නේ. ඉතින් අපි හරි සතුටින් ඒ අයට බණ කියනවා. ඉතින් මේ පිරිස් බොහෝමත්ම සදහැසිතින් බොහෝමත්ම ගෞරවයෙන් ඉතා ඕනකමින් යමක් දැනගන්න ඉගෙන ගන්න අවබෝධ කරගන්න මේ දුකින් මිදෙන්න ඕන කියන කැමැත්ත ඇතුවම බණ ඇහුවා. ඉතින් මේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබට මේ ජීවිතේම මේ වස් කාලය ඇතුළතම මේ උතුම් ධර්මයේ පසක් කරගන්නට ඒ උතුම් සත්‍ය අවබෝධ කරගෙන සසර දුක් ගෙවා ගන්නට ඔබට ශක්තිය භාග්‍ය වාසනාව සැලසේවා යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන් මගහැරේවා ඒ උතුම් ලෞතුරු දහමින් නිවන් සුවයෙන් සනසීම කල්වේවා සිද්ධ වේවා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා අපි අද දවසේ මේ මුත්‍ය රැස් කළා උදාර කුසල පුණ්‍ය ධර්මයන් මත බුදු වෙන බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළු මේ ස්ථානයට ගමට පලාතට තම තමන්ගේ ගෘහ වස්තු ආදීට අධිප්‍රවිත සියලු දේව සමූහයාටත් මේ පින් අයිති වේවා දිවයිසුර වැඩි දියුණු වේවා පතන බෝධියෙන් අමා නිවනින් සනසිත්වායි සාදු කියලා පින් අනුමෝදන් කරමු අපි හැමදෙනා නමින් නැසී මේ පරලෝකීය අද දවසේ දායකත්වයේ ලබාගත් පින්වතුන් නමින් නැසී මේ පරලෝකීය මෞපිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දුවා දරුවන් ආදී සංසාරගත සියලු ඥාති හිතයිසින්ටත් ඒ වගේම මේ පුණ්‍ය ස්ථානයේ දික්‍රීම සඳහා යතීතී පටන් කටයුතු කළ මේ සමහන්සි වුණු ධනේ වැය කළ ශ්‍රමයේ වැය කළ දාවිදි හිලූ යම් පිරිසක් මේ පරලෝකසත් අන්නේ හැම දිනාටමත් මේ පුණ්‍ය භූමියේ අනුශාසකත්වයේ ධර්මින් කටයුතු කරන මේ පින්වත් සාමීන් වහන්සේලා නමින් මේ පරිලෝකයේ මෞර්තිය සහෝදර ගුරුවරාදී ඥාතිතයිසීන්ටත් ඒ විහාර ගණේ අපවත් වේවදාලා ආචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේලාටත් ඔබ අප හැම දෙනාටත් වැඩි ගුරු දෙමාපියන්ටත් කල්යාණ මිත්‍රයන් වහන්සේලා නමින් මේ පරිලෝකයේ හැම දෙනාටම මේ පින් අත්පත් වේවා සංසාර ජීවිත සුවපත් වේවා සුවපත් වේවා දුක් පිරි සංසාර කතරින් ඈතර වේවායි සාදු කියලා පුණ්‍යානුමෝදන්. ඔබ අප හැම දිනාටම අද දවසේ දායකත්වයේ දරූ ඒ පින්වත් සෑම සියලු දෙනාටත් ඒ පවුල්වල සියලු දෙනාටම ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාටත් අපේ කල්යාණ මිත්‍ර උපකාරක උපස්ථායක හැම දිනාටම මේ පින් 100ක්පත් වේවා සතර ජීවිත සුවපත් වේවා සපවත් වේවා මේ සසර ගමනේ සරණාතුරු නරකාදී දුක දිබයකට සාපි පාසාදී දුකකට නොපෙමින පාපී දුර්ජ දුර්ජන දුෂ්ට ඇසුරින් මිදී දලව දියුණුව සලසා දෙන සුගති මඟ නිවන් මඟ පාදා දෙන සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රයම ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලැබෙන අමා නිවන් සුවය කල් වේවාම අපි හැම දිනාටම ලැබේවා සනසී සම්භීතියෝ යවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තං සරාජෝ සුඛී දීඝායුතු බව අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපත්‍රායෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවං සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti විසග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු ධර්ම ශ්‍රවණානි සංසලයෙන් හැමතෙම නිවන් සුවසනසි ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන් වහන්සේ ශ්‍රී සද්ධර්මාලෝක කල්යාණ මිත්‍ර සංසදේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද පිටිගල ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ Thank you.